පින්වත්නි මේ පින්වතුන්ලාට පෙරවරු කාලයේ පටන් සිදු කළ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී මගින් මේ සංසාරික දුක පිළිබඳව බොහෝ දුරට කරුණු කාරණා තේරුම් ගන්නට ලැබුණා. ඉතින් මේ කොයි කවුරුත් දිගින් දිගට සංසාරයේ සැරිසරන්ට බලාපොරොත්තු වෙන පින්වතුන් නෙමෙයි. මේ කොයි කවුරුත් කැමති වෙන්නේ හැකිපමණ ඉක්මනින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහා සසර දුකින් නිදහස් වීමටයි. පින්වත්නි අපට සසර දුකින් නිදහස් වෙන්නට කොතෙක් වමනාව තිබුණත් ඊට අවශ්‍ය කරන ප්‍රතිපදාව සම්පූර්ණ කරන තාක්කල් නිසි අවබෝධයේ පිරෙනතාකල් දුකින් නිදහස් වීම සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මයේ වහා අවබෝධ වෙන විදිහට අපේ සීල සමාධි ප්‍රඥා වැඩිම සම්පූර්ණ කරගන්නවා නම් හේතු සම්පත් සපිරලා තිබෙන පින්වතුන්ලාට නුබෝ කලකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරික දුකින් නිදහස් වෙන්නට අවස්ථාව තිබෙනවා. බුද්ධ ශාසනයක් ලෝකයේහි පහළ වෙච්ච කාලෙක මේ ලෝක සත්‍යයට ලැබෙන්නා වූ උතුම් ශාන්තිය එයයි. මොකක්ද? ඒ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුකින් නිදහස් වෙන්නට ලැබෙන භාග්යයයි. ඉතින් දැන් අපට මේ ගෞතම බුද්ධ ශාසනයෙහි මේ කාල වකවානුවේහිත් ඒ උතුම් වූ භාග්යේ උදා වෙලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ කියන්නේ සපර්යාත්තික නවලෝකෝත්තර ධර්මයේ තමයි ශ්‍රී සද්ධර්මයේ හැටියට පුරාණාචාර්යයන් වහන්සේලා විසින් අර්ථ දක්වා තිබෙන්නේ. එයින් පරියාප්ති ධර්මය පිරිසිදුව ආරක්ෂා වෙලා තිබෙන නිසා ශීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රතිපatti සම්පූර්ණ කරගන්නට අදටත් පුළුවන්කම තිබෙනවා. ශීල සමාධි ප්‍රඥා වැඩි වශයෙන් නිවැරදිව පිළිවෙත් මඟ සපුරා ගන්නවා නම් හේතු සම්පත් සපිරුණා වූ සත්පුරුෂයින්ට ප්‍රතිවේදයක් සිද්ධ කර ගන්නට පුළුවන් බව ධර්මානු ධර්මයේ අනුසාරයෙන් අපට සලකා ගන්න පුළුවනි. අන්න ඒ බව පැහැදිලි වන්නා වූ දේශනාවක් සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාශකයට අයත් මහා සලායතනික සූත්‍රාන්ත දේශනාවෙහි. පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කරන අවස්ථාවකදී මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. පින්වතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා මහා සලායතනිකංගෝ භික්ඛවේ දේශිස්සාමි තං සුනාත මහණෙනි ඔබ වහන්සේලාට මේ මහා සලායතනික නම් වූ දේශනාව ඒ ධර්මපරියාය වදාරනවා ඒක හොඳට අහන්න. අහලා හොඳට දරා ගන්න දරාගෙන නුවණින් සලකන්න කියලා වදාලා. එහෙමයි ස්වාමින් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට පිළිතුරු වදාලා. භාග්‍යතුන් වහන්සේ මෙසේ දේශනා කළා. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං රූපේ අජානං අපස්සං යථා භූතං චක්කු විඥානේ චක්කු සම්පස්සං චක්කු සම්පස්සපච්චා උපාජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ආජානං අපස්සං යථා භූතං චක්කුස්මින් සාරජ්ජති එයින් දේශනා කෙරෙන්නේ මහණෙනි මේ ඇසෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් රූපයන්හි ඒ වගේම චක්කු විඥානයේහි චක්කු සම්පස්සේහි චක්කු සම්පස්සේ නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් වල යථා ස්වභාවය ඇතිසැටියෙන්ම දන්නේ නැත්නම් දකින් නැත්නම් චක්කොස්මින් සාරජ්‍යති ඇසෙහි ඇලෙනවා පැහැදිලිද ඒ කිව්වේ ඇසෙහි යථා ස්වභාවය මනානුවණින් අවබෝධ කරගත්තේ නැත්නම් දන්නේ නැත්නම් දකින් නැත්නම් චේතනත්තාට මොකද වෙන්නේ ඇස පිළිබඳ තව තවත් ඇලෙනවා මොකක්ද ඇසෙහි යථා ස්වභාවය අන්න හරි ඇසේ කියලා කියන්නේ සංකත ධර්මයක් සංකත ධර්මය කියලා කියන්නේ හේතුන් නිසා හටගත් දෙයට. සංකත ධර්මයන්ගේ ලක්ෂණ කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් අපට සලකන්න පුළුවන් ලක්ෂණ තුනක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා තවත් විදිහකින් මෙන්න මේ විදිහට සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා මොනවාද ඒ තුන? උපාදෝ පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කියලා වදාලා මහණෙනි මේ හේතුඵල වශයෙන් හට ගන්නා ධර්මයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා මොනවද? උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති බිඳියමක් වෙනස් වීමක් තියෙනවා. තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති. මේ ශාන්තතියේ හට ගැනීමත් අභාවයත් අතර පැවැත්මත් වෙනස් වෙමින්මයි පවතින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හටගෙන පැවතිලා විඳී යන ධර්මයක් තමයි මේ ඇසයි කියලා කියන්නේ. ඒ නිසාම ඇස අනිත්‍යයි. ඒකයි ඒකේ යථා ස්වභාවය. අනිත්‍ය දේහි අනිත් ලක්ෂණය කුමක්ද? අනිත්‍ය නාම යමක්. ඒ තුලින් ඇති වෙන්නේ දුකක්, පීඩාවක්, පිළීමක්. අනිත්‍යෝ දුක්ඛ මේ ඇස අපට ඕන විදිහට පවතින දෙයක් නෙමෙයි. තමන්ගේ වශයෙන් පවතින දෙයක් නෙමෙයි. මම කියලා සලකන්නේ සුදුසු දෙයක් නෙමෙයි. දැන් බලන්න අපි හොඳට දාන්නවා කුඩා කාලයේ හිටන් පරිණත වේගන යනකොට ඇස්පෙනීම දුර්වල වෙනවා නොයෙක් ලෙඩ දුක් හැදෙනවා සමහරලාට අඳ වෙලාම යන්න පුළුවන් ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ කැමැත්ත පරිද්දෙන්ද අකමැත්ත අනුවද. කැමැති වුණත් අකමැති වුණත් හේතුඵල සකස් වෙන යම්සේද ඒ අනුව ඇසට විය යුත්ත සිද්ධ වෙනවා. අවසානයේහි මරණයෙන් බිඳී ගිහිල්ලා මේක කුණු වෙලා පොළොවට පස් වෙලා යනවා. ඉතින් ඔන්න ඕකයි ඇතෙහි ඇසෙහි යථා ස්වභාවය. මේ යථා ස්වභාවය කෙනෙක් හරි හැටියටම අවබෝධ කරගත්තේ නැත්නම් ඒ තැනැත්තාට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ තැනැත්තා මේ ඇසෙහි යැලෙනවා. මේ ඇස මගේයි කියලා මමයි කියලා මට ආයත්තේ කියලා ඇලෙනවා. ඇහැට පේන රූප පිළිබඳවත් ඒ විදිහයි. ඇහැට පේන රූප ඊළඟට ඇහැ මුල්ල පහළ වෙන සිත චක්කු විඥාණය ඊළඟට ඇහත් රූපයත් සිතත් සම්බන්ධ වීමෙන් ඇති වෙන ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ඇතිවන්නා වූ සැප දුක් උපේක්ෂා විඳීම මේවැහි යථා ස්වභාවයේ මනානුවණින් අවබෝධයෙන් දන්නේ නැත්නම් දකින් නැත්නම් ඒතනත්තා ඇසෙහි යලෙන්නාseම සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ඇහැට පේන්නා වූ බාහිර වර්ණ රූපය පිළිබඳවත් ඇලෙනවා. ඇහැ මුල්ල පහළ වෙන සිත චක්කු විඥානෙහිත් ඇලෙනවා. ඇහැ මුල්ල ඇතිවෙන ස්පර්ශයෙහිත් ඇලෙනවා. ඒ ස්පර්ශයේ නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් කෙරෙහි ඇලෙනවා. ඉතින් මේ විදිහට ඇස පිළිබඳව රූපය, චක්කු විඥාන, ස්පර්ශය, වේදනා මේ සියල්ල කෙරෙහිම ඇලිච්චාම, එහි බැඳිච්ච, එහි මුලා වෙච්ච මේ ඇසමුල්ව ඇතිවන මේ ධර්ම પરම්පරාව පිළිබඳව ආස්වාදයට අනුව දකින්නා වූ තැනැත්තාට කුමක්ද සිද්ධ වෙන්නේ? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? දැන් ඇස රූප චක් විඥාන ආදී මේ සියල්ල කෙරෙහි ඇලීමේ ප්‍රතිඵලය මොකක්ද? ඈ? අන්න හරි. ඔව් ඒක කියන්න ඕනේ මේ විදිහටයි. තස්ස සාරත්තාස සංයුත්තාස සමූල්හස අසාදානුපස්සනෝ විහෙරති ආයතින් පංච පාදානක්ඛන්දා උපචයන් ගච්ඡanti. ඇලිලා බැඳිලා මුලා වෙලා ආස්වාදයට අනුව දකිමින් වාසය කරන කෙනාට නැවතත් පංච උපාදානස්කන්ධය රැස් වෙනවා. මොන ප්‍රතිඵලයි? ඇලුනොත් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ආයි මේ පංච උපාදානස්කන්ධේ හැදෙන එකයි. පංච උපාදානස්කන්ධය හැදුනොත් මොකද වෙන්නේ? ආයි ජාත්‍යරා මරණ ආදී සියලු දුක් හට ගන්නවා. ඉතින් ඒක නිසා යමකට ඇලෙනවා නම් ඇලෙන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න ඕන. ඇලෙනවද? නැද්ද? ඉතින් හිතලා බලලා ඇලෙන්න ඕන. මොකද ඇලුනොත් වෙන්නේ ඇලිච්ච හැටියේම ආ ඊළඟ පංච උපාදානස්කන්ධේ බලාපොරොත්තුෙන් ඉන්න ඕන. ඉතින් එතකොට පංච උපාදානස්කන්ධයත් එක්ක තව තෑගි භෝග ගොඩක් ලැබෙනවා. මොනවද? අන්න ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස ඔවත් ඔක්කොම බලාපොරොත්තු වෙන්න ඕන. භාගිතුන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය මෙන්න මේ විදිහට නැවත සකස් වීමට යනවා. තණ්හාචස්ස පොහොනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සාචස්ස පවද්දති. ඔන්න තවත් කෙනෙක් වැඩෙනවයි කියලා සඳහන් කරනවා. ඒ කුමක්ද? පුනර්භවය ඇති කරන ඒ අලමුනේ අරමුණෙහි සිත අලවන ඒ ආත්මභාවයෙහි සිතේ තෘෂ්ණාව ඇති කරවන නන්දිරාග සංඛ්‍යාත මේ තෘෂ්ණාවත් වැඩෙනවා. අනයම්ශී අරමුණක් ප්‍රිය වශයෙන් සුභයි කියලා ආස්වාදයට අනුව ගන්නකොට මොකද වෙන්නේ? පුනර්භවය ඇති කරන නන්දි රාග සංඛ්‍යාත මේ තෘෂ්ණාව ඒකත් වර්ධනය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ තෘෂ්ණාව උපමා කළේ ඇතුළත හැසිරෙන කඩුවක් ඔසවාගත්ත වදකේකට නෙනේ ආශිවිශෝකම සූත්‍රයේ තෘෂ්ණාව උපමා කරලා තියෙන්නේ තමන් තුළම හැසිරෙන කඩුවක් ඔසවාගත්තු වදකේකට. අන්නේ සතුරාව දිනු කර ගැනීම තමයි අපි මේ තෘෂ්ණාව වැඩිීමේ සිද්ධ කරන්නේ. يعني යමකට ඇලෙනවා නම් ඒ කියන්නේ අපි අප විසින්ම තවත් සතුරෙක් හදා ගන්නවාය කියලා කල්පනා කර ගන්නට ඕන. ඊළඟට තවත් බොහෝ ආදීනව ඇති වෙනවා. තස කායිකාපී ධරතා පවඩ්ඩන්ති චේතසිකාපී ධරතා පවඩ්ඩන්ති. අර තෘෂ්ණාව මුල් කරගෙන කාය පීඩා ඒ වගේම චිත්ත පීඩා ආදිය දිගින් දිගට වර්ධනය වෙනවා. කාය සංతాප ඊළඟට චිත්ත සංతాප, චෛතසික සංతాප මේවත් වැඩෙනවා. කාය පරිදාහ, චෛතසික පරිදාහ මේවත් ඇති වෙනවා. කාය දුකත්, මානසික දුකත්, කායික දුකත්, මානසික දුකත් කියන මේ දෙකම අත්විඳින්මින් තමයි ඒ තැනැත්තා මේ සසර ගමන් කරන්නේ නැත්නම් දුක වර්ධනය කරගන්නේ. අර තෘෂ්ණාව නිසා මොකද වෙන්නේ? කායික මානසික දුක් දුම්නස් පීඩා සෑම එකක්ම දිගින් දිගට සංසාරික වශයෙන් වර්ධනය වෙනවා. ඊළඟට කන, නාසය, දිව, ශරීරය, මනස කියන සෙසු ආයතන සම්බන්ධිනුත් ওই විදිහටම සලකා ගන්නට ඕන. අපි මනස ගැන ගත්තොත් මනස පිළිබඳව, මනසට අරමුණු වන ධර්මතාවයන් පිළිබඳව මනෝ විඥානයේ, මනෝ සංපස්සේ, මනෝ සංපස්සේ නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් පිළිබඳව. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අර පංචඅද්වාරයන් හැර අපි මනෝධාරයෙන් යමක් හිතනකොට ඒ පහළ වෙන සිත් ගැන ඊළඟට ඒ සිත් වලට අරමුණු වන ධර්මයන් පිළිබඳව අරමුණු දැන ගැනීම වශයෙන් පහළ වෙන මනෝ විඥාන ඒ නිසා ඇතිවෙන ස්පර්ශය ස්පර්ශය නිසා හටගන්න සැප දුක් උපේක්ෂා විඳීම් මේ සියල්ලෙහිම යථා ස්වභාවය ඇති සැටියෙන් දන්නේ නැත්නම් දකින්න නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අනුව යථා ස්වභාවය දකින්න නැත්නම් මොකද වෙන්නේ අපි අපේ සිතටම ඇලෙනවා සිතට අරමුණු වන ධර්මයන්ටත් ඇලෙනවා ඒ ධර්ම දැන ගැනීම වශයෙන් පහළ වෙන මනෝවිඥාණයන්ටත් ඇලෙනවා. ස්පර්ශයටත් ඇලෙනවා. කියන්නේ මනස මුල් ඇති වෙන ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා හට ගන්න සැප දුක් උපේක්ෂා විඳීම් වලටත් ඇලෙනවා. කොහොම ඇලෙනකොට මොකද වෙන්නේ? ඒ ඇලීම නිසා බැඳීම නිසා මුලාවටපත් වීම නිසා ආස්වාදයට අනුව දැකීම නිසා නැවත නැවතත් පංච උපාදානස්කන්ධයේ පැවැත්ම සකස් වීමට යනවා. තණ්හාවයි දිගින් දිගටම වැඩෙන්නේ. ඒ තණ්හාවත් වැඩිම වශයෙන් පංච උපාදානස්කන්ධයේ නැවත නැවත සකස් වීම වශයෙන් මොකද වෙන්නේ? කායික පීඩාත් ඇති. නැතන කාය පීඩා කියලා අදහස් කරන්නේ පංචද්වාරික දරතේ කියලා අට කතාවෙහි පැහැදිලි කරනවා. පංචද්වාරික කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ බාහිර පංචද්වාරයන් නිසා ඇතිවන පීඩාවන් වැඩෙනවා. ඊළඟට චේතසිකාවේ ශාන්තාපා පවඩ්ඩන්ති. චෛතසික ශාන්තාපේ කියලා කියන්නේ මනෝධාරික වශයෙන් ඇතිවන්නා වූ පීඩාවයි කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අර පංචද්වාරයන් නිසාත් මනෝධාරය නිසාත් ඇතිවන්නා වූ කාය පීඩා, චිත්ත පීඩා මේවා දිගින් දිගට වැඩෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්වත්නි මේ සංසාරික පැවැත්ම දිගින් දිගට දීර්ඝ වෙන්නේ. ඉතින් මේකට වගකීම් යුත්තේ කවුද? අන්න තමන්ගේම අනවබෝධය නිසා අවිද්‍යාව නිසා මුලාව නිසා තෘෂ්ණා වැඩෙන්නට පටන් ගනිතොත් මේ දුක සකස් වෙන එක කිසිවෙකුන් විසින්වත් වළක්වන්නට බෑ ඒක දෙවියන් වහන්සේටවත් මහා බ්‍රහ්මයාටවත් වෙනත් බලගත් කිසිම කෙනෙකුට දුක ඇති වෙන එක නවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. Taman තුලම තෘෂ්ණාව වර්ධනය වෙනවා නම් නැවත නැවත පංච පාදානස්කන්ධය හැදීම වශයෙන් ජාති ජරා මරණ ආදී සියලු දුක් හට ගන්නවා. ඉතින් මෙන්න මේ යථා ස්වභාවය මෙන්න මේ විදිහටයි දුක හටගත්තේ කියලා මනානුවණින් දැක්කේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. ඉතින් නොඑක් ශාස්ත්‍රවරු බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලත් ලෝකේ පහළ වෙලා හිටියා. ඉන් පස්සෙත් නොඑක් ශාස්ත්‍රවරු ලෝකේ පහළ වුණා. ඒ අය මේ ආකාරයට මේ ප්‍රශ්නේ Taman තුලින් හැදෙන්නේ කියලා අවබෝධ කළාද? අවබෝධ කළේ නැහැ. දැන් අපිට තේරෙනවා මේ ප්‍රශ්නෙට වග කියන්න ඕන දෙවියන් වහන්සේවත් මහා බ්‍රහ්මයාවත් කවුරුවත් නෙමෙයි. සමහර විට ඇතැම් ශාස්ත්‍රවරු පැහැදිලි කරනවා උගන්වා දෙනවා මේ සත්වයාව දෙවියන් වහන්සේ විසින් මැව්වා නැත්නම් මහා බ්‍රහ්මයා විසින් මැව්වා. එතකොට ප්‍රශ්නේ හදා තියෙන්නේ කවුද? අන්න. දෙවියන් වහන්සේ නැත්තම් මහා බ්‍රහ්මයා. ඉතින් ඒ වුණාට මේ ධර්මයේ නොදන්නා අඥාන මිනිසයෝ ඒ ප්‍රශ්නේ විසඳා දෙන්නේ කියලා අර ප්‍රශ්නේ හදපු දෙවියන් වහන්සේටම නැත්නම් මහා බ්‍රහ්මයාටම යාඥා කරනවා. ගලවා දෙන්නේ, බේරා දෙන්නේ කියලා කියන්නේ කාටද? ප්‍රශ්නේ හදාපු කෙනාට. එතකොට වරද කරලා තියෙන්නේ කවුද? ප්‍රශ්නේ හදාපු කෙනා. ප්‍රශ්නේ හදාපු කෙනාටම යාඥා කරනවා. මේක ගලවා දෙන්නේ, මේ දුකෙන් ගලවන්නේ, මුදවා දෙන්නේ, බේරා දෙන්නේ, ආත්මය සුද්ධ කරලා දෙන්නේ කියලා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරියට ශල්්‍ය වෛද්‍යවරයෙක් වගේ. අන්න ඒක අපි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යාම පිළිබඳව හිතේ බලවත් ප්‍රීති සොම්නසක් ඇති කරගatiya යුත්තේ අන්නේ කාරණේ නිසයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරියට දක්ෂ ශල්්‍ය වෛද්‍යවරයෙක් වාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්තා. ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගත්තා. ඉතින් ඒ කාරණේ ගැන හිතලා අපි නැවත නැවතත් සතුටටපත් වෙනට ඕන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ යාන්ට අපි හැම දිනාටම වාසනාව භාග්‍ය උදා වුණා. එහෙම නැති වුණා නම් අපටත් අර ප්‍රශ්නෙට හේතුව අහක තියෙන දෙයක් හැටියට තමයි වරදවා ගන්න වෙන්නේ. දැන් අපිට මේ බුද්ධ වචනය තුලින් තේරුම් ගන්න පුළුවන් මේ සසර දුක නැමැති ප්‍රශ්නය වෙනත් කෙනෙක් විසින් හදා දෙන දෙයක් නෙමෙයි. තමන් තුළම තියෙන අවිද්‍යාවත් භව තණ්හාවත් දෙක නිසා තමයි දිගින් දිගට මේ සංසාරයේ නැමැති ප්‍රශ්නේ හැදි හැදි යන්නේ. ඉතින් එහෙමනම් මේ තමන්ගේ සසර දුක වර්ධනය වීම ගැන වග කියන්න ඕන කවුද? තමාමයි. ඒක කාටවත් පවරන්න බෑ. ඊළඟට මේ ප්‍රශ්නේ විසඳා ගන්න ලැබෙනවා නම් විසඳා ගන්න ලැබෙන්නේ ඒ තමාටමයි. බුදුරජාණන් වහන්සේට පවා පිහිට වෙන්න පුළුවන්කම තිබෙන්නේ පින්වත්නි ධර්මයේ කියාදීම් වශයෙන් විතරයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනා යනුවෙන් ඉන් වදාලේ තුම්හෙහි කිච්ඡං ආතප්පං වීරිය කරන එක ඔබලා විසින්ම කළ යුතුයි අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේ විසින් සිද්ධ කරන්නේ නැත්නම් තථාගතයන් වහන්සේලා විසින් සිදු කරනු ලබන්නේ මාර්ගය කියා දීම පමණයි. උපාය කියා දීම පමණයි. පටිපන්නා පමොක්ඛාන්තේ ජායිනෝ මාර බන්ධන. ඒ ධර්මානුධර්ම පිළිවෙතෙහි යෙදිලා ධ්‍යාන භාවනා වඩන්නා වූ සත්පුරුෂයෝ පමොක්ඛාන්ති මේ සංසාරික දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නෙත් කියා දුන්න ප්‍රශ්නේ හැදෙන්න හේතුවක් කියා දුන්නා මේ ප්‍රශ්නෙන් මිදෙන උපායක් කියා දුන්නා ඊළඟට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම සංසාරික ප්‍රශ්නෙන් අතමිදී ලබන්නා වූ සාන්ත සුන්දර නිර්වාණ සැපේ පිළිබඳවත් වදාලා. ඉතින් භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළින් ඒ උතුම් වූ ආරි සත්‍ය පිළිබඳවයි දේශනා කළේ. අනතුරුව පැහැදිලි කළා චක්කුංජකෝ භික්කවේ ඥානං පාසං යථා භූතං. මහණෙනි මේ ඇසෙහි යථා ස්වභාවය අවබෝධ කරගනිතොත් ඒ කියන්නේ මේ ඇස සංකත ධර්මයක්. අනිත්‍ය වූ හේතුඵල වශයෙන් හටගත් අනිත්‍ය බැවීම දුක් වූ තමන්ගේ වශයෙන්ෙහි නොපවත්නා වූ අනාත්ම වූ හිස් වූ ශූන්‍ය වූ මමත්වයෙන් තොර ධර්මතාවයක් හැටියට මනානුවණින් යථා ස්වභාවය අවබෝධ කරගනිතොත් ඔය විදිහට මහැට පේන රූප ඒ ඇහත් රූපයත් දෙක නිසා හටගන්නා චක්කු විඥාණය ඇහත් රූපයත් චක්කු විඥාණයත් සම්බන්ධ වීමෙන් ඇතිවෙන ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීම් පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කරගනිතොත් ඒ ශ්‍රාවකයන් වහන්සේ රූපේහි ඇලෙනවද ඇසෙහි ඇලෙනවද නෑනේ යථා ස්වභාවය අවබෝධ කරගනිතොත් අර මුලාව පහ වෙලා ගියයින් පස්සේ මේ කිසිවක ඇලෙන්නේ නැහැ හිසේ ඇලෙන්නේත් නැහැ ඇසේ වටිනාකමක් දකින්නෙත් නැහැ රූපයන්හි වටිනාකමක් දකින්නෙත් නැහැ කැඩී බිඳී යන දේවල් වල කිසිම වටිනාකමක් දකින්නේ නැහැ දැන් බලන්න මේ පින්වතුන් ගිහි ජීවිත ගත කරන පින්වතුන් හැටියට වෙළඳ පොළට යනවන්නේ දැන් වෙළඳ පොළට ගිහිල්ලා එළවලු ආදී දේවල් තෝරනකොට නරක් වෙච්ච, කුණු වෙච්ච, පණුව ගහපුවා ගන්නවද? නෑනේ හොඳට අල්ලලා බලලා හොඳට තදට තියෙන ඊළඟට මේ කුණු වෙලා නැති හොඳ අලුත එළවලු පළතුරු තමයි තෝරලා බේරලා ගන්නෙ නේද? ඉතින් බැරි වෙලා නරක වෙච්ච දෙයක් දාලා තිබ්බොත් එහෙම අර වෙලෙන්දා එකක් අමනාප වෙනවා. ඉතින් අන්න ඒ වගේ. මොකද අර හොඳ දේ බලලා තමයි තෝරලා ගන්නෙ. ඉතින් එළවලු ටික සියල්ලම කුණු වෙලා නරක් වෙලා පණුව ගහලා තියෙනවා කියලා දැක්කොත් ඒ කිසි එකක්වත් ගන්න යන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට ඒකනොත් අපිට තියෙනවා. එතකොට අර හොඳ හොඳ පැත්ත දකින්නවා නම් තමයි ඒකත් අපිට අවශ්‍ය වෙන්නේ. නරක පැත්ත දකින්නවා නම් එළවලුවක්වත් එපා වෙනවා. ඒක ගන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආස්වාදයේ වශයෙන් දකින්නවා නම් ඒකත් නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා ඒකෙත් හොඳ පැත්ත දැක්කොත් පමණයි තව තවත් මුලා වෙමින් එහිම බැසගන්නේ. නමුත් මේ ඇසෙහි යථා ස්වභාවය ඇති හැටිම අවබෝධ කරගනිතොත් මේ ඇස වහා හටගෙන බිඳී යන ධර්මතාවක් ඇහැට පේන රූප රූප දැකීම වශයෙන් පහළ වෙන සිත් ස්පර්ශයේ වේදනා මේ සියල්ලම වහා හටගෙන බිඳී යන බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ මේ ඇස ඇස රූප චක්කු විඥාන ආදී ධර්ම දුක්ඛයි අනිත්‍ය වූ දුක් වූ මේ ධර්ම අනාත්මයි කියලා දැක්කොත් ඇසෙහි ඇලෙන්නෙත් නැහැ රූපෙහි ඇලෙන්නෙත් නැහැ ඇස නිසා පහළ වෙන සිතෙහි ඇලෙන්නෙත් නැහැ, ස්පර්ශෙහි ඇලෙන්නෙත් නැහැ, විඳීම ආදීහි ඇලෙන්නෙත් නැහැ. එසේ නොඇලෙන, නොබැඳෙන, මුලා නොවන ආදීනව වශයෙන්ම දකින්නා වූ ශ්‍රාවකයන් වහන්සේට කුමක්ද සිද්ධ වෙන්නේ? පංච උපාදානස්කන්ධේ රැස් වෙනවද ප්‍රහාණයට යනවද? අන්න ප්‍රහාණයට යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ තස්ස අසාරත්තස්ස නොඇලෙමින් අසංයුත්තස්ස නොබැඳෙමින් අසම්මූල්හස්ස මුලා නොයමින් ආදීනවානු වශයෙන් ආදීනව වශයෙන් විදර්ශනානුවණින් ආදීනව දකිමින් වාසය කරන්නා වූ ශ්‍රාවකයාට මේ පංච උපාදානස්කන්ධය දුර වෙලා යනවා බැහැර වෙලා යනවා පුනර්භවය ඇති කරන්නා වූ තෘෂ්ණාවත් ප්‍රහාණය වෙලා යනවා තෘෂ්ණාවක් නැත්නම් පංච උපාදානස්කන්ධයේ නැවත රැස්වීමක් නැත්නම් පංච අද්වාරික පීඩාවන් දුර වෙලා යනවා කාය පීඩා දුර වෙලා යනවා චෛතසික පීඩා දුර වෙලා යනවා. ඒ කියන්නේ මනෝධාරික පීඩාවනොත් දුර වෙලා යනවා. කායික තැවීම, චෛතසික තැවීම, කාය පරිලාහ, චේතසික පරිලාහ ඒ කියන්නේ අර පංචාධාරික වශයෙන් ඇති වෙන දුක් පීඩා, මනෝධාරික වශයෙන් ඇති වෙන දුක් පීඩා මේ සියල්ලම අභාවයට යනවා, නිරෝධයට යනවා. ඒ දුක අභාවයට නිරෝධයට යෑම නිසා ඒ ශ්‍රාවකයන් වහන්සේ අත්විඳින්නේ කුමක්ද? සැපයක් නේ. කායික වශයෙන් උනොත්, මානසික වශයෙන් උනොත් නැත්තම් පංචාධාරික හා මනෝධාරික වශයෙන් සැපේට අර නිර්ආමිෂ සුවයක් අත්විඳිනවා මේ දුක අභාවයට යෑම නිසා. ඉතින් අන්න ඒ විදිහට මේ අසකනාශයේ දිව ශාරීරියේ මනස මුල් කරගෙන මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථා ස්වභාවය දකිනවා නම් ඒ දැකීම කෙබඳු දැකීමක්ද? නිවැරදි. අන්න නිවැරදි දැකීමක්. නිවැරදි දැකීමට පාළිය මොකක්ද කියන්නේ? අන්න සම්මාදිට්ඨිය. එතකොට ඒකෙන් පේන්නේ මේ ඇස කනනාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇහ කනනාසය දිව ශරීරයේ මනස මුල්ව පහළ වෙන සිත් ආයතන මුල්ව ඇති වෙන ස්පර්ශය ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් සලකමින් විදර්ශනා භාවනාවේ යෙදෙනවා නම් ඒ ශ්‍රාවකයන් වහන්සේ දිනු කරමින් සිටින්නේ කුමක්ද සම්මා දිට්ඨියයි එතකොට සම්මාදිට්ඨියෙන් යුක්ත වූ ශ්‍රාවකයන් වහන්සේ තුළ ඇතිවන්නා වූ සංකල්ප කෙබඳු සංකල්පනාද? අන්න සම්මා සංකප්ප. සම්මා සංකල්ප වලින් යුක්ත වූ ශ්‍රාවකයන් වහන්සේගේ උත්සාහය කෙබඳු එකක්ද? නිවැරදි උත්සාහයක් අකුසල ධර්ම දුරු කරලා කුසල ධර්මයන් දියුණු කර ගැනීම උත්සාහයක්. ඒකට කියනවා සම්මා වායාම. සම්මා වායාමයෙන් යුක්ත වන්නා වූ ශ්‍රාවකයන් වහන්සේගේ සිහිය කෙබඳු එකක්ද? ඒකත් සම්මා සති නිවැරදි සිහියක්. සතර සතිපට්ඨානය තුල පිහිටි සිහිය. නිවැරදි සිහියෙන් යුක්ත වන්නා වූ ශ්‍රාවකයන් වහන්සේ සමාධිය වඩනවා. එතකොට ඒ සමාධිය සම්මා සමාධිය. අන්න බලන්න පියවරෙන් පියවර ආරි මාර්ගයේ වැඩෙන හැටි. එතකොට පුබ්බේකෝ 50 කායකම්මං වචීකම්මං ආජීවෝ සුපරිසුද්ධෝ කල්ැතුව මේ ශ්‍රාවකයන් වහන්සේගේ කාය කර්ම වාක් කර්ම ආජීවයේ පිරිසිදු. අනාංගාටම එතකොට එතන තියෙනවානේ. දැන් මේ පින්වතුන්ලා තද දවස පුරාම කලේ ඒ උතුම් වූ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදීමනේ නේද? කල්ැතුවම උපෝසත ශීලයේ හිපිහිටියා. උපෝසත ශීලයේ හිපිහිටීම වශයෙන් කාය කර්ම විසුද්ධ වුණා. ප්‍රාණඝාත, සොරකම්, අබ්‍රහ්මචර්යාවෙන් වැළකුණා. වචී කර්මත් පිරිසිදු වුණා. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරස වචන කීමෙන්, නිෂ්පරදේ කතාවෙන් වැළකුණා. ආජීවයත් පිරිසිදුයි. අධාර්මික පැවතුම් වලින් වැළකීලා ධාර්මික ජීවිතාවක දේ දෙන්නේ. ඒ සීලේහි පිහිටා තමයි සෙසුවාංග වඩන්නේ. දැන් එතන අංග තුනක් තියෙනවා සීලේ වශයෙන්. මොනවද සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන කාරණා අංග තුන පිහිටලා, ඒ මත පිහිටලා විදර්ශනා භාවනාවෙහි යෙදෙනකොට සම්මා දිට්ඨිය වැඩෙනවා. විදර්ශනා භාවනාවෙන් යුක්ත වූ ශ්‍රාවකයන් වහන්සේ තුල ඇති වෙන්නේ නෙක්ඛම් සංකල්පනා. ඊළඟට ඒ ආර්යයන් වහන්සේ නැත්නම් ඒ ශ්‍රාවකයන් වහන්සේ තුල ඇතිවන්නා උත්සාහය නිවැරදි උත්සාහයක්. ඇතිවන්නා වූ සිහියත් නිවැරදි සිහියක්. ඒ වගේම ඇතිවන්නා වූ සමාධිය සම්මා සමාධියයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙන්න මේ විදිහටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් වැඩිවීමටපත් වෙන්නේ. දැන් මේ වදාලේ සීල සමාධි ප්‍රඥා වඩන්නා වූ ශ්‍රාවකයෙක් තුල ආරි මාර්ගයේ වැඩෙන හැටි. කුසල්සිතේ අංග කීයක් යෙදී තියෙනවද එතකොට? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. කල්ැතුවම සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වාචා කියන මේ අංග තුන Taman තුල ඇති කරගෙන තියෙනවා. ඒ ක්‍රමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වැඩිවීමට යන්නේ. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට මොනවද ඊළඟට වැඩෙන ධර්ම? මේ පින්වතුන් අද දවසේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම වශයෙන් මොනවද දියුණු කළේ? ඒකත් දැනගන්න ඉපැයි. ඔව් ඒක තවත් විදිහකින් කියනවනම් සීල සමාධි ප්‍රඥා මොනවද මේ අය වඩපු ධර්ම කියලා කල්පනා කළොත් එතකොට තමන් කරපු දේ ගැන තමන්ටම ආවර්ජනය කරලා බැලිය හැකි. අද සීලේ පිහිටා මොනවද දිනු කළේ? සතර සතිපට්ඨානයන් බලන්න. සතර සතිපට්ඨානෙ වැඩිව නම් දාන්නවා. සතර සතිපට්ඨානෙට ආйти භාවනාවන් මේ පින්වතු වැඩිම කළානේ. චිත්තානුපස්සනා සතිපට්ඨානය ගැන කරුණු කාරණා ඇසුවා. ඩිංගක් හරිය කිරිය අවධානය යොමු කළා. ඉතින් අන්න ඒ විදිහට සතර සතිපට්ඨානයේ වැඩිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනකොට. සතර සම්මප්පදාන සංඛ්‍යාද වීරිය වැඩිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනකොට. සතර රිද්ධිපාදත් වැඩිනවා. ඊළඟට පංච ඉන්ද්‍රියත් භාවනා වශයෙන් වැඩිවීමටපත් වෙනවා. පංච බලත් වැඩිවීමටපත් වෙනවා. සප්ත බෝධ්‍යාංග ක්‍රමයෙන් වැඩිනවා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට පූර්ව භාග ප්‍රතිපදාවේ වශයෙන්ුත් මේ ධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩිනවා. මේ ධර්ම ක්‍රමක්‍රමයෙන් කියන්නේ බෝධිපාක්ෂික ධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩිගෙන ගිහිල්ලා පින්වත්නි ප්‍රථමයෙන් ඇති වෙන්නේ සෝතාපන්න මග්ගචිත්තේනේ. සෝතාපන්න මග්ගචිත්තේහි මේ ධර්ම ඔක්කොම එකවර එකසේ ලැබෙනවා. අන්න බලන්න අර පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කරගෙන සම්පූර්ණ කරගෙන යනකොට ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේනේ වතුර බිඳුව බිඳුව එකතු වෙන තැනක අපි හිස් කලයක් තියෙන. එතකොට ටික ටික ටික ටික වතුර බිඳුව බිඳුව එකතු වෙනවා. භාගයක් පිරී තියෙනකොටත් අපි කියන්නේ කලේ පිරිලායි කියලා. කොහොම හොම පිරිලා පිරිලා ගිහිල්ලා අන්තිමට එක බිඳුවයි අඩු. කලේ පිරෙන්නේ. ඒ කලේ පිරුණේ අර මුලින් එකතු වෙච්ච එකතු වෙච්ච බිඳුව නිසා. අන්තිමට වැටෙන බිඳුව වැටිච්චාම අපි කියනවා කලේ සම්පූර්ණ පිරී ඉතිරී ගියා කියලා. අන්න ඒ වගේ අර පූර්ව භාග ප්‍රතිපදාවේ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමයෙන් වඩාගෙන වඩාගෙන යනකොට ඒ කුසල සත්‍ය මුහුකුරා ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා වැඩිලා විදර්ශනා ඥානත් පියවරෙන් පියවර පිළිවෙලෙන් පිළිවෙලෙන් පහළ වෙලා ගිහිල්ලා අන්න ලෝකෝත්තර අධිගමයන් ලබන්නට සුදුසු අවස්ථාවේ ප්‍රථමයෙන්ම සෝතාපන්න මග්ගචිත්තේ පහළ වෙනවා මේ කියන සියලු ධර්ම එකවර ඒ සිතේ ලැබෙනවා අර කියන බෝධිපාක්ෂික ධර්මත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එකවර ඒ කුසල් සිතේ පහළ වෙනවා එතකොට මේ මාර්ගචිත්තේ ලැබෙනකොට ආර්යයන් වහන්සේ තුල මේ කියන ධර්ම දෙක එකට සම්පූර්ණ වෙනවා මොනවද සමතයත් විදර්ශනාවත්. ඒ සම්මා දිට්ඨියෙන් විදර්ශනාව සම්පූර්ණ වෙනවා. සම්මා සමාධියෙන් සමතයත් සම්පූර්ණ වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා සෝ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. අන්න ඒ සෝවාන් මාර්ගසිත ලබන්නා වූ ආර්යයන් වහන්සේ නැත්නම් ලෝකෝත්තර අවබෝධයට පත්වන්නා වූ ආර්යයන් වහන්සේ විශේෂණුවණින් පිරිසිඳ දතිය යුතු ධර්ම පිරිසිඳ දකිනවා. විශේෂණුවණින් ප්‍රහාණය කර යුතු ධර්ම ප්‍රහාණය කරනවා. විශේෂ නුවණින් වැඩි යුතු ධර්ම වඩනවා. විශේෂ නුවණින් සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කරනවා. මොනවාද විශේෂ නුවණින් පිරිසිදු දතිය යුතු ධර්ම? අවබෝධ කළ යුතු ධර්ම පංච උපාදානස්කන්ධයයි දුකයි. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය, සංඤ්ඤ උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය විශේෂ නුවණින් පිරිසිඳ දකිනවා. අර ලෝකෝත්තර මාර්ග සිටී. ඒත් එක්කම විශේෂ නොවනි අවිද්‍යාවත් තණ්හාවත් දෙක ප්‍රහාණය වෙනවා අර ලෝකෝත්තර මාර්ගසිතී. මාර්ගසිත හතරෙන්ම ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර අවිද්‍යාවත් භව තණ්හාවත් තමයි ප්‍රහාණයට යන්නේ. අරහත් මාර්ගසිතින් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතුවම අවිද්‍යාවත් භව තණ්හාවත් ඔව් ශේෂයක්වත් ඉතිරි නොවේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට යන මුල් මාර්ගසිත වලින් ඒ මාර්ගශිතේ පමණට අවිද්‍යාවත් තණ්හාවත් අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා ශිව වැනි මාර්ගශිත අරහත් මාර්ගශිතින් සම්පූර්ණයෙන්ම අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණයට යනවා. එතකොට මේ මාර්ගශිතින් ධර්ම දෙකක් වැඩිමත් සිද්ධ වෙනවා. විශේෂ නුවණින් ධර්ම දෙකක් වැඩෙනවා ලෝකෝත්තර මාර්ගශිත සම්පූර්ණ වෙනකොට මොනවද? සමතයත් විදර්ශනාවත්. ඊළඟට ඒත් එක්කම තවත් ධර්ම දෙකක් සාක්ෂාත් කරනු ලබනවා. මාර්ගසිත ඇති වෙනවත් එක්කම විශේෂයෙන්ම දැන් මෙතනදී මුල් මාර්ගසිත තුන සම්පූර්ණ වෙලා ශිවවැනි මාර්ගසිත අරහත් මාර්ගසිත ලැබෙනකොට ධර්ම දෙකක් විශේෂ නොවෙනි සාක්ෂාත් කිරීමත් සිද්ධ වෙනවා මොනවද ඒ ධර්ම දෙක අන්න හරි විද්‍යාවත් විමුක්තියත් ඔන්න බලන්න පියවරෙන් පියවර හරියට අර කලයකට වතුර බිඳුව බිඳුව එකතු වෙනවා වගේ එකතු වෙනවා වගේ පූර්ව භාග ප්‍රතිපදාවසෙන් වඩන්නා වූ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 නිසා ක්‍රමක්‍රමේ සීල සමාධි ප්‍රඥා වැඩිගෙන ගිහිල්ලා පින්වත්නි අර ලෝකෝත්තර මාර්ගසිත පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ ඔන්න ඔය ක්‍රමයටයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා වදාළ ඇස මුල් කරගෙන විදර්ශනා වඩනවා වගේම කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6ම මුල් කරගෙන විදර්ශනා නුවණින් මේ ආයතන 6 පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කරගෙන එහි නුමුලාව නොබැඳී ආදීනව දකිමින් වාසය කරන්නා වූ ශ්‍රාවකයා තුළ පංච උපාදානස්කන්ධය බැහැර වෙලා යනවා ප්‍රහාණය වෙලා යනවා තෘෂ්ණාවත් ප්‍රහාණය වෙලා යනවා කායික මානසික දුක් දුම්නස් පීඩා සියල්ල දුර වෙලා සංසිඳී යනවා ඒ ශ්‍රාවකයන් වහන්සේ තුළ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග පහ ඒ විදර්ශනාශිතේ වැඩෙනවා කුසල්සිතේ වැඩෙනවා එතකොට සම්මා කම්මාන්ත සම්මා වාචා සම්මා ආජීව කියන මේ ධර්මතාවයන්හි පිහිටලයි සිටින්නේ ওই විදිහට පියවරෙන් පියවර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනකොට ලෝකෝත්තර මාර්ගසිතට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන්ම ওই පිළිවෙලින් අවබෝධ වෙලා අරහත් මාර්ග සිතින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරමින් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරනු ලබනවා. දැන් මේ පින්වතුන්ලාත් ඒ උතුම් වූ විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කිරීම සඳහා ඊට නිසි වූ ධර්මානුධර්ම ප්‍රතිපදාවක යෙදෙමින් තමයි අද දවස සම්පූර්ණ වශයෙන් ගත කරන්නට යෙදුනේ අද දවසේ උදෑසන පටන්ම පිරිසිදුව සීලය ආරක්ෂා කර ගන්නට යෙදුනා අවස්ථානුකූලව භාවනා කළා චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා යම්කිසි වෑයමක යෙදුනා විදර්ශනා නුවණ දියුණු කර ගැනීම සඳහා යම්කිසි වෑයමක යෙදුනා සුදුසු පරිදි ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡා කළා භාවනා පොතපත කියුවා දැන් මේ පින්වතුන්ලා තුලත් ඒ කියන විදිහට බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීම සඳහා නිසිවන කුසල ධර්මයන් අද දවස පුරාවටම වැඩි වර්ධනය වුණා. එසේ දියුණු කරගත්තා වූ සියලුම කුසල සම්පන්නීන් අප සෑම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගෙන නිවිසනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු සාදුකාරයක් පවත්වන්න සද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් පිරිස අද නවම්පුර 15ක් පොහොය දවසේ උදෑසන පටන්ම මෙතෙක් වේලා බොහෝ කුසල ධර්මයන් සිතෙහි පහළ කර ගන්නට යෙදුනා. එසේ පහළ වූ සියලු කුසල චේතනාවනොත් ඇතිවීම නැතිවීම වශයෙන් අනිත්‍යයි. අනිත්‍ය වූ කුසල චේතනාවන් අයිති වෙන්නේ පරමාර්ථ වශයෙන් දුකටයි. අනිත්‍ය වූ දුක්ඛ වූ කුසල චේතනා සමුදායත් තමන්ගේ වශයෙන් නොපැවැත්විය හැකි බැවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප චිත්තචෛතසික ධර්ම අයිති වෙන්නේ දුක්ඛාරි සත්‍යයටයි. ඒ දුක්ඛාරි සත්‍යය හටගන්නේ පූර්ව භව තෘෂ්ණාව නිසා. ඒ දුක්ඛ සමුදයාරි සත්‍යයයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමි පටිපදා ආරි සත්‍යයයි. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අප විසින් සිදු කරගත්තා වූ සියලුම කුසල ධර්ම සමුදායෝ ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම අද දවසේ අප සෑම දිනාටම මේ කුසල ධර්මයන් સિદ્ધ කර ගන්නට විශේෂයෙන් උපකාරී වුණා වූ දානීය පිරිනැමූ දායක දායිකා පාසක පාසිකා සෑම දිනාටමත් ඒ වගේම සංවිධාන කටයුතු නැත්නම් පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ කළා වූ පොහොය සංවිධාන කමිටුවේ පින්වතුන් සෑම දිනාටමත් අවශේෂ සහභාගී වුණා වූ සෑම දිනාටමත් මේ කුසල ධර්මයන් ඒකාන්ත වශයෙන්ම උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු. සිදු කරගත්තා වූ මේ සිවිලු පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාවිදාන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාලා වූ ගරු කටයුතු සියලුම ස්වාමින් වහන්සේලාට අත්පත් වීමෙන් ඒ ස්වාමින් වහන්සේලාට උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය නාදයත් පින් පණුරක් වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති ත්‍රිපිටක දහාචාර්ය මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය නාවනේ අරිධම්මා විදාන මාහිමිපාණන් වහන්සේට වින්සත් සතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍ය සම්පත් වර්ධනය වීම පිණිසත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාමත් මේ පුණ්‍ය ධර්මයේ ඒකාන්තයේම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් ද අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් සාදුකාරයක් පවත්වන්නේ නමින් ජන්මාන්තර ගතෝ ඥාතීන්ටත් මේ පින්පෙත් අත්පත් වීමෙන් ඥාතීන්ද සුඛී සුවපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වා නදාසින් සාදුකාරයක් පවත්වන්න සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ලාට ඒකාන්ත වශයෙන්ම තව තවත් දාන ශීල භාවනාදී උදාාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය ලැබීම පිණිස හේතු වේවා ඒ වගේම මෙලෝ වශයෙන් චිත්ත ශාන්තියත් පරලෝ වශයෙන් සුගති සම්පත් වගේම සංසාර දුකින් අත මිදී ලබන්නා වූ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසමත් මේ සියලු පුණ්‍ය ධර්මයේ එකසේ හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමින් දෙවියන්ට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 ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුවපත් වේවා නිදුක්නි සුඛී හෝතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි සුඛී හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සුවපත් වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා නිදුක් නිරෝගී සුව සැලසේවා සුවපත්